පොවතලිය සොත්තං එවං මේ සොතං ඒකං සමයං භගවා අංගුත්තරාසේසු විහෙරති ආසනං නාම අංගුත්තරාපානං නිගමෝ අතකෝ භගවා පුම්බන්න සමයං නිවාසෙත්වා පත්ත චේවරං ආදායේ ආපනං පින්ඩාය පාවිසේ ආපනේ පින්ඩාය චරිත්වා පච්ඡාබස්සං පින්ඩ පාත පටික්ඛන්තෝ යේනඤ්ඤතරෝ වනසණ්ඩෝ තේනුපසංඛමි දිවා විහාරාය සංවන ඛණ්ඩං අජ්ජෝගහෙත්වා අඤ්ඤතරස්මින් රුක්ඛ මූලේ දිවා විහාරං නිසේදේ කෝතලියෝපි කෝ ගහපති සම්පන්න නිවාසන පාපුරනෝ චත්තුපාහනාහේ ජංගා විහාරං අනුවිචරමානෝ අනුචංකමමානෝ යේන සෝවන සණ්ඩෝ තේනුපසංකමේ තං වන සණ්ඩං අජ්ජෝග හේत्वा යේන භගවාතේන උපසංකමි උපසංකමෙත්වා භගවතා සම්දින් සම්මෝදේ සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං අට්ඨාසේ ඒකමන්තං චතං කෝපෝතලියං ගහපතින් භගවායේ තදවෝච සංවිඤ්ඤන්තේ කෝ ගහපති ආසනානේ සචේ ආකංකසේ නිසේදාති එවං වොන්තේ කෝතලියෝ ගහපති ගහපති වාදේන මං සමනෝ ගෝතමෝ සමුදාචරතේති කුපිතෝ අනත්තමනෝ තුන්හි අහෝසි ဒ ුතියම්පි කෝ භගවා පෝතලියං ගහපතින් ඒතද වෝච සංවිජ්ජන්තේ කෝ ගහපති ආසනානි සතේ ආකංකසිනිසේදාති ဒ ුතියම්පි කෝ පෝතලියෝ ගහපතේ ගහපති වාදේන මං සමනෝ ගෝතමෝ සමුදාචරතේති කුපිතෝ අනත්ත මනෝ තුන්හි අහෝසී තතියම්පි කෝ භගවා පෝතලියං ගහපතින් ඒ තදවෝච සංවිජ්ජන්තේ කෝ ගහපති ආසනානේ සචේ ආකංකසේ නිසේදාතේ එවං බුද්දේ පොතලියෝ ගහපති ගහපති වාදේනවං සමනෝ ගෝතමෝ සමුදාචරතේති කුපිතෝ අනත්තමනෝ භගවන්තං ඒතදවෝච තයිදං බෝ ගෝතම නච්ඡන්නම් තයිදං නප්පති රූපං යං මන් ත්වං ගහපති වාදේන සමුදාචරසේති තේ හිතේ ගහපති ආකාරාත්තේ ලිංගාතේ නිමිත්තා යතා සංඝපතිස්සාතේ තථාහි පනමේ භෝගෝතම සම්බේ කම්මන්තා පටික්ඛිතා සම්මේ බෝහාරා සමුච්චින්නාති යතා කතං පනතේ ගහපතේ සම්මේ කම්මන්තා පටික්ඛිතා සම්මේ බෝහාරා සමුච්චින්නාති ඉදමේ භෝගෝතමයන් අහෝසි ධනං වා ධඤ්ඤං වා රජතං වා ජාත රූපං වා සම්වන්තං පුත්තානන්දාය යන්නේයාතං තත්තාහං අනෝවාදී අනුපවාදී ගහසච්ඡාදන පරමෝ විහරාමි එවං කෝ මේ භෝගෝතම සම්බේ කම්මන්තා පටිච්චිත්තා සම්බේ වෝහාරා සමුච්චින්නාති අඤ්ඤතා කෝ ත්වං ගහපති වෝහාර සමුච්ඡේදං වදේසී අඤ්ඤතා ච පන අරියස්ස විනයේ වෝහාර සමුච්ඡේදෝ හෝති තී යථාකතං පනබන්තේ අරියස්ස විනයේ වෝහාර සමුච්ඡේදෝ හෝති සාදු මේ බන්තේ භගවත් තථා ධම්මං දේසේතු යථා අරියස්ස විනයේ වෝහාර සමුච්ඡේදෝ හෝති තේ තේන හි ගහපති සුනා හි සාදුකම් මනසිකරෝ හි භාසෙස්සාමීති එවං භන්තේති කෝපෝතලියෝ ගහපති භගවතෝ පච්චස්සෝසි භගවායේ තදවෝච අට්ඨකෝ ඉමේ ගහපති ධම්මා අරියස්ස විනයේ වෝහාර සමුච්ඡේදාය සංවත්තන්ති කතමේ අට්ඨ අපානාති පාතං නිස්සාය පානාති පාතෝ පහතම්බෝ දින්නා දානං නිස්සාය අදින්නා දානං පහතම්බං සච්ඡං වාචං නිස්සාය මුසාවාදෝ පහතම්බෝ අපිසුණං වාචං නිස්සාය පිසුණා වාචා පහතම්බෝ අගිද්ධි ලෝභං නිස්සාය ගිද්ධි ලෝභෝ පහතම්බෝ අනින්දාරෝ සංනිස්සාය නින්දාරෝසෝ පහතම්බෝ අකෝදෝපායා සංනිස්සාය කෝදෝපායාසෝ පහතම්බෝ අනතිමානං නිස්සාය අතිමානෝ පහතම්බෝ ඉමේ කෝ ගහපති අට ධම්මා සංකිට්ඨේන බුත්තා විත්තාරේන අවිබත්තා අරියස්ස විනයේ වෝහාර සමුච්ඡේදාය සංවත්තන්ති තී ये मे भन्ते भगवा अट्टधम्मा सङ्कीर्तेन बुद्धा विद्धारेण अविभक्ता अरियश्च विनये वोहारसमुच्चेदाय संवर्तन्ति साधु मे भन्ते भगवा इमे अट्टधम्मे वित्तारेण विभजतु अनुकम्पम् उपादायाति තේන හි ගහපතිස්සුනා හි සාදුකම් මනසිකරෝහි භාෂිස්සාමීති ඒවන් බන්තේ තිකෝ පෝතලියෝ ගහපති භගවතෝ පච්චස්සෝසි භගවායේ තදවෝච අපානාපාති පාතං නිස්සාය පානාති පාතෝ පහතම්බෝති ඉති කෝපනේතං වුත්තං කිංචේතං පටිච්ච වුත්තං ඉදගාපති අරිය ශාවකෝ ඉති පටිසංචිත්තති යේසං කෝ අහං සංයෝජනානම් හේතු පානාති පාති අස්සං තේසාහං සංයෝජනානම් පහනාය සමුච්ඡේදාය පටිපන්නෝ අහංචේව කෝපන පානාති පාතේ අස්සං අත්තාපි මං උපවදෙය්‍ය පානාති පාත පච්චයා අනුවිච්ඡ විඤ්ඤෝ ගරහෙය්‍යොං පානාති පාත පච්චයා කායස්ස බේදා පරං මරණා දුග්ගති පාටිකං කා පානාති පාත පච්චයා ඒතදේව කෝපන සංයෝජනං ඒතං නීවරණං යදිදම් පානාති පාසෝ යේජ පානාති පාස පච්චයා උප්පංජේයොම් ආශවා විගාත පරිලාහා පානාති පාසා පටිවිරතස්ස ඒවං සතේ ආශවා විගාත පරිලාහාන හොන්ති අපානාති පාතං නිස්සාය පානාති පාතෝ පහතම්බෝති ඉති යන්තං වොත්තං ඉදමේතං පටිච්ච වොත්තං දෙන්නා දානං නිස්සාය අදින්නා දානං පහතම්බන්ති ඉති කෝපනේතං වොත්තං කිංචේතං පටිච්ච වොත්තං ඉද ගහපති අරිය ශාවකෝ ඉති පටිසංචෙක්ඛති යේ සංකෝ අහං සංයෝජනානං හේතු අදින්නාදායේ අස්සං තේසාහං සංයෝජනානං පහනාය සමුච්ඡේදාය පටිපන්නෝ අහං චේව කෝපන අදින්නාදායේ අස්සං අත්තාපි මං උපවදෙය්‍ය අදින්නා දාන පච්චයා අනුවිච්ඡ විඤ්ඤෝ ගරහෙය්‍යොම් අදින්නා දාන පච්චයා කායස්ස බේදා පරම්මරණා දුග්ගති පාටිකංකා අදින්නා දාන පච්චයා ඒතදේව කෝපන සංයෝජනං ඒතං නීවරණං යදිදං අදින්නා දානං යේච අදින්නා දාන පච්චයා උප්පඤ්ඤේයං ආශවා විඝාත පරිලාහං අදින්නා දානා පටිවිරතස්ස ඒවං සතේ ආශවා විඝාත පරිලාහාන හොಂತಿ දින්නා දානං නිස්සාය අදින්නා දානං පහතම්බන්ති ඉති යන්තං වොත්තං ඉදමේතං පටිච්ච වොත්තං සච්ඡං වාචං නිස්සාය මුසාවාදෝ පහතම් භෝති ඉති කෝපනේ සම්බුත්තං කිංචේතං පටිච්ච වොත්තං ඉද ගහපති අරිය ශාවකෝ ඉති පටිසංචෙක්ඛති යේ සංඛෝ අහං සංයෝජනානං හේතු මුසාවාදී අස්සම් තේසාහං සංයෝජනානම් පහනාය සමුච්ඡේදාය පටිපන්නෝ අහං චේව කෝපන මුසාවාදී අස්සම් අත්තාපි මං උපවදෙය්‍ය මුසාවාද පච්චයාම් අනුවිච්ඡ විඤ්ඤෝ ගරහෙය්‍යොං මුසාවාද පච්චයා කායස්ස බේදා පරං මරණා දුග්ගති පාටිකංකා මුසාවාද පච්චයා ඒතදේව කෝපන සංයෝජනං ඒතං නීවරණං යදිදං මුසාවාදෝ ये च मुसावादपच्चया उपञ्जेय्युम् आसवा विघातपरिलाहा मुसावादा पठिविरतस्स एवं स ते आसवा विघातपरिलाहा न हन्ति सत्यं वाचन्निस्साय मुसावादो पहातम्बोति इति यन्तम् बुत्तम् इदमेतम् पठिच्य बुत्तम् අපිසුනං වාචං නිස්සාය පිසුනා වාචා පහතම්බාති ඉති කෝපනේ තං බුත්තං කිංචේ තං පටිච්ච බුත්තං ඉදගහපති අරිය ශාවකෝ ඉති පටිසංචික්ඛති යේ සංඛෝ අහං සංයෝජනානං හේතු පිසුනා වාචෝ අස්සන්ත තේසාහං සංයෝජනානම් පහනාය සමුච්ඡේදාය පටිපන්නෝ අහං චේව කෝපනති සුනා වාචෝ අස්සම් අත්තාපි මං උපවදෙය්‍ය පිසුනා වාච පච්චයා අනුවිච්ඡ විඤ්ඤෝ ගරහෙය්‍යොං පිසුනා වාච පච්චයා කායස්ස බේදා පරං මරණා දුග්ගති පාටිකං කහා පිසුනා වාච පච්චයා ඒතදේව කෝපන සංයෝජනං ඒතං නීවරණං යදිදම් පිසුනා වාචා යේච පිසුනා වාච පච්චයා උප්පඤ්ඤේයං ආශවා විඝාත පරිලාහා පිසුනා වාචා පටිවිරතස්ස ඒවංසතේ ආසවා විඝාත පරිලාහාන හොಂತಿ අපිසුනං වාචං නිස්සාය පිසුනා වාචා පහතම්බාති ඉතියන්තං බුත්තං ඉදමේතං පටිච්ච බුත්තං අගිද්ධි ලෝභං නිස්සාය ගිද්ධි ලෝභෝ පහතම්බෝති ඉතිකෝ පනේතං බුත්තං කිංචේතං පටිච්චවොත්තං ඉද ගහපති අරිය ශාවකෝ ඉති පටිසංචෙක්කති යේසංකෝ අහං සංයෝජනානම් හේතු ගිද්ධි ලෝභී අස්සත්තේ සාහම් සංයෝජනානම් පහනාය සමුච්ඡේදාය පටිපන්නෝ අහං චේව කෝපන ගිද්ධි ලෝභී අස්සං අත්තාපි මං උපවදෙය්‍ය ගිද්ධි ලෝභ පච්චයා අනුවිච්ඡ විඤ්ඤෝ කරහෙය්‍යොම් ගෙද්දිලෝභ පච්චයා කායස්ස බේදා පරං මරණා දුග්ගති පාටිකංකා ගෙද්දිලෝභ පච්චයා ඒතදේව කෝපන සංයෝජනං ඒතං නීවරණං යදිදං ගෙද්දිලෝභෝ යේච ගෙද්දිලෝභ පච්චයා uppajjeyyum ආසවා විඝාත පරිලාහා අගිද්ධි ලෝභිස්සයේ වංශතේ ආසවා විඝාත පරිලාහා නොහොಂತಿ අගිද්ධි ලෝභං නිස්සාය ගිද්ධි ලෝභෝ පහසම්බෝති ඉති යන්තං වොත්තං ඉදමේතං පටිච්ච වොත්තං අනින්දාරෝ සංනිස්සාය නිද්දාරෝ සෝ පහතබ්බෝති ඉති කෝ පනේතං වුත්තං කිංචේතං පටිච්ච වුත්තං ඉද ගහපති අරිය ශාවකෝ ඉති පටිසංචෙක්ඛති යේ සංකෝ අහං සංයෝජනානං හේතු නින්දාරෝසි අස්සං තේසාහං සංයෝජනානම් පහනාය සමුච්ඡේදාය පටිපන්නෝ අහං චේව කෝපන නින්දාරෝසී අස්සං අත්තාපි මං උපවදෙය්‍ය නින්දාරෝස පච්චයා අනුවිච්ඡ විඤ්ඤෝ ගරහෙය්‍යොන් නින්දාරෝස පච්චයා කායස්ස බේදා පරං මරණා දුග්ගති පාටිකංකා නින්දාරෝෂ පච්චයාම් ඒතදේව කෝපන සංයෝජනං ඒතං නීවරණං යදිදං නින්දාරෝසෝ යේච නින්දාරෝස පච්චයා uppajjeyyum ආසවා විඝාත පරිලාහා අනින්දාරෝ සිස්ස ඒවංසතේ ආසවා විඝාත පරිලාහාන හොಂತಿ අනින්දාරෝ සංනිස්සාය නින්දාරෝ සෝ පහතබ්බෝති ඉති යන්තං බුත්තං ඉදමේසං පටිච්ච බුත්තං අකෝදෝපායා සංනිස්සාය කෝදෝපායාසෝ පහතම්බෝති ඉති කෝපනේතං වොත්තං කිංචේතං පටිච්ච වොත්තං ඉදගාපති අරිය ශාවකෝ ඉති පටිසංචෙක්ඛති යේ සංකෝ අහං සංයෝජනානං හේතු කෝධෝපායාසී අස්සං තේසාහං සංයෝජනානම් පහනාය සමුච්ඡේදාය පටිපන්නෝ අහංචේව කෝපන කෝධෝපායාසී අස්සං අත්තාතිමං උපවදෙය්‍ය කෝධෝපායාස පච්චයා අනුවිච්ඡ විඤ්ඤෝ ගරහෙය්‍යොම් කෝධෝපාසාය පච්චයා කායස්ස බේදා පරං මරණා දුග්ගති පාටි කංකා කෝධෝපායාස පච්චයා ඒතදේව කෝපන සංයෝජනං ඒතං නීවරණං යදිදං කෝධෝපායාසෝ යේච කෝධෝපායාස පච්චයා උප්පජ්ජේයං ආසවා විඝාත පරිලාහා අකෝධෝපායාසිස්ස එවං සතේ ආසවා විඝාත පරිලාහාන හොන්ති අකෝදෝපායාසං නිස්සාය කෝදෝපායාසෝ පහසම්බෝති ඉති යන්තං වුත්තං ඉදමේතං පටිච්ච වුත්තං අනතිමානං නිස්සාය අතිමානෝ පහසම්බෝති ඉති කෝපනේතං වුත්තං කිංචේතං පටිච්ච වුත්තං ඉදගාපති අරිය ශාවකෝ ඉතිපටි සංචෙක්කති යේ සංකෝ අහං සංයෝජනානම් හේතු අතිමානී අස්සම් තේසාහං සංයෝජනානං පහනාය සමුච්ඡේදාය පටිපන්නෝ අහං චේව කෝපන අතිමානී අස්සම් අත්තාපි මං උපවදෙය්‍ය අතිමාන පච්චයා අනුවිච්ඡ විඤ්ඤෝ ගරහෙය්‍යොන් අතිමාන පච්චයා කායස්ස බේදා පරං මරණා දුග්ගති පාටි පංකා අතිමාන පච්චයා ඒතදේව කෝපන සංයෝජනං ඒතං නීවරණං යදිදම් අතිමානෝ යේච අතිමාන පච්චයා උප්පංජියොම් ආශවා විඝාත පරිලාහා අනතිමානිස්ස ඒවංසතේ ආශවා විඝාත පරිලාහාන හොಂತಿ අතිමානං නිස්සාය අතිමානෝ පහසම්බෝති ඉතියන්තං බුත්තං ඉදමේතං පටිච්ච බුත්තං ඉමේකෝ ගහපතේ අට්ඨ ධම්මා සංඛිත්තේන වුත්තා විත්තාරේන විභත්තා යේ අරියස්ස විනයේ වෝහාර සමුච්ඡේදාය සංවත්තන්ති නත්වේවතාව අරියස්ස විනයේ සම්වේන සම්බං සම්බතා සම්බං වෝහාර සමුච්ඡේදෝ හෝති තී යතා කතං පනබන්තේ අරියස්ස විනයේ සම්බේන සම්බං සම්බතා සම්බං ගෝහාර සමුච්ඡේදෝ හෝති සාදු මේ බන්තේ භගවත් තතහ ධම්මං දේසේතු යතා අරියස්ස විනයේ සම්බේන සම්බං සම්බතා සම්බං වෝහාර සමුච්ඡේදෝ හෝති තී තේන හි ගහපති සුනාහි සාදුකං මනසි කරෝහි වාසෙස්සාමේති ඒවං භන්තේ තිකෝ පෝතලියෝ ගහපති භගවතෝ පච්චස්සෝසි භගවායේ තදවෝච සේයථාපි ගහපති කුක්කුරෝ jigacchā දුබ්බල්්‍ය පරේතෝ ගෝඝාතක සෝනං පච්චුපට්ඨිතෝ අස්ස තමේනන් දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේ වාසේවා අට්ඨේ කංකලං සොනිකන්ත නිකන්තං නිම්මං සං ලෝහිත මක්ඛිතං උපච්චුබේය තංකින් මඤ්ඤසි ගහපති අපිනසෝ කොක්කරෝ අමොං අට්ඨේ කංකලං සුනිකන්ත නිකන්තං නිම්මං සංලෝහිත මක්ඛෙත්තං කලිකා දෙන්තෝ jigajjā දුබ්බල්යං පටිවිනේයාති නොහේතං බන්තේ තං කිස්ස හේතු අදුංහි බන්තේ අට්ඨේ කංකලං සුනිකන්ත නිකාන්තං නිම්මං සංලෝහිත මක්ඛිත්තං යාව දේවච පනසෝ කුක්කුරෝ කිලමතස්ස විඝාතස්ස භාගී අස්සාති ඒවමේව කෝ ගහපති අරිය ශාවකෝ ඉති පටිසංචෙක්ඛති අට්ඨේ කංකලෝපමා කාමා වුත්තා භගවතා බහු දුක්ඛා බහෝ පායාසාන් ආදීනවෝ එත්තදීයෝති ඒවමේ තං යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා යායන් උපේක්ඛානානත්තානානත්තසිතා තං අබිනිවජ්ජත්වා යායන් උපේක්ඛාන් ඒකත්තා ඒකත්තසිතා යත්ත සම්බසෝ ලෝකාමිසෝ පාදානා අපරිශේෂා නිරුද්ධන්තේ තමේ උපේක්ඛං භාවේති සේයතා විගහපතේ ගිජ්ජෝ වා කංකෝ වා කුලලෝ වා මංශපේසින් ආදාය උඩ්ඩේය තමේනං ගෙද්දාපේ කංකාපේ කුලලාපේ අනුපතිත්වා අනුපතිත්වා විතච්ඡේයොන් විරාජේයොන් සංකින් මඤ්ඤසි ගහපති සචේසෝ ගිජ්ජෝ වා කංකෝ වා කුලලෝ වා සම්මංසතේ සින්න කිප්පමේව පටිනිස්සජ්ජේය සෝ තතෝ නිදානං මරණං වා නිගච්ඡේය මරණ මත්තං වා දුක්ඛන්ති එවං භන්තේ එවමෙව කෝ ගාපති අරිය ශාවකෝ इति පටිසංචෙක්ඛති මන්සපේසෝපමා කාමා වුත්තා භගවතා බහෝ දුක්ඛා බහෝ පායාසා ආදීනබෝ එත්තදීයෝති එවමේ සං යථා භෝතං සම්මප්පඤ්ඤාය දිස්වා යායන් උපේක්ඛානානත්තා නානත්ත සිතාත් තං අබිනිවජ්ජත්වා යායන් උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිතා යත් සම්බසෝ ලෝකානිසෝ පාදානා අපරිශේෂා නිරුද්ධන්ති තමේ උපේක්ඛං භාවේති සේයතාපි ගහපති පුරිසෝ ආදිත්තං තිනොක්ඛං ආදාය පටිවාසං ගච්ඡේය සංකින් මඤ්ඤසි ගහපති සචේසෝ පුරිසෝ සං ආදිත්තං තිනොක්ඛං නකිප්පමේව පටිනිස්සජ්ජේය තස්සසා ආදිත්තා තිනොක්ඛා අත්තං වාදහෙය්‍ය බාහං වාදහෙය්‍ය අඤ්‍යතරං වා අංගපච්ඡංගං දහෙය්‍ය සෝතතෝ නිදානං මරණං වා නිගච්ඡේය මරණමත්සං වා දුක්ඛන්ති ඒවං භන්තේ ඒවමේව කෝ ගහපති අරිය ශාවකෝ ඉති පටිසංචෙක්ඛති තිනුක්කෝපමා කාමා වොත්තා භගවතා බහු දුක්ඛා බහෝපායාසා ආදීනවෝ එත්තබියෝ ඒවමේකං යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා පේයාලම් තමේව පෙක්ඛං භාවේති සේයතාපි දහපති අංගාරකාසෝ සාටික පෝරිසා පෝරා අංගාරාණං වේතච්චිකානං වේතදෝමානං අත පුරිසෝ ආගච්ඡේය ජීවිතු කාමෝ අමරිතු කාමෝ සුඛ කාමෝ දුක්ඛ පටික්ඛෝලෝත් තමේනන් ද්වේ බලවන්තෝ පුරිසා නානබහසු ගහෙත්වා අංගාරකාසුං උපකඩ්ඩේයොං තංකින් මඤ්ඤසි ගහපති අපිනසෝ පුරිසෝ ඉති චිති චේව කායං සන්නාමෙයාතේ එවං බන්තේ තං කිස්ස හේතු විදිතං බන්තේ තස්ස පුරිසස්ස ඉමං චේහං අංගාරකාසුම් පතිස්සාමි තතෝ නිදානං මරණං වා නිගච්ඡාමි මරණමත්තං වා දුක්ඛන්ති ඒවමේව කෝ ගහපති අරිය ශාවකෝ ඉති පටිසංචෙක්ඛති අංගාරකාසෝපමා කාමා වොත්තා භගවතා බහෝ දුක්ඛා බහෝ පායාසා ආදීනවෝ එත්ත දියෝති ඒවමේසං යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා තේයාලම් තමේවුපේක්ඛං භාවේති සේයතාපි ගහපතේ පුරිසෝ සුපිනකං පස්සෙය්‍ය ආරාමරාමනේයකං වනරාමනේයකං භූමිරාමනේයකං පොක්කරණී රාමනේයකං සෝපටි බුද්ධෝ නකින්චි පස්සෙය ඒවමේව කෝ ගහපති අරිය ශාවකෝ ඉති පරිසංචික්ඛති සුපින කෝපමා කාමා වුත්තා භගවතා බහු දුක්ඛා බහෝ පායාසා ආදීනවෝ එත්ත දීයෝති ඒවමේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා තේයාලම් තමේ උපේක්ඛං භාවේති සේයතාපි ගහපති කුරිසෝ යාචිතකං භෝගං යාචිත්වා යානං වා පෝරෝ සේයම් පවරමණි කුණ්ඩලං සෝතේහි යාචිතකේහි භෝගේහි පුරක්ඛතෝ පරිවතෝ අන්තරාපණං පටිපජ්ජේය තමේනං ජනෝ දිස්වා එවං වදෙය්‍ය භෝගී වත බොහෝ පුරිසෝ එවං චිර භෝගිනෝ භෝගානේ බුඤ්ජන්ති තේත් තමේනං සාමිකා යත්ත යත්තේව පස්සෙයොම් තත්ත තත්තේවසානි හරෙය්‍යොං තංකින් මඤ්ඤසි ගහපති අනන්නුකෝ තස්ස පුරිසස්ස අඤ්ඤ තත්තායාති එවං බන්තේ තංකිස්ස හේතු සාමිනෝ හි බන්තේ සානි අරහන්තේති එවමෙව කෝ ගහපති අරිය ශාවකෝ ඉති පරිසංචෙක්ඛති යාචිතකෝපමා කාමා වොත්තා භගවතා බහුදුක්ඛා බහෝපායාසං ආදීනවෝ එත්ත දීයෝති ඒවමේසං යථා භෝතං සම්මප්පඤ්ඤාය දිස්වා තේයාලම් තමේවුපේක්ඛං භාවේති සේයථාපි ගහපති ගාමස්ස වා නිගමස්ස වා අවිදූරේ තිබ්බෝ වනසණ්ඩෝත් తత్రస్ర రుక్కో సంపన్న ఫలోచ uppanna phaloca නචස්සු කානිචි ඵලානි භූමියා පතිතානි අත පුරිසෝ ආගච්ඡේය ඵලස්සිකෝ ඵලගවේසේ ඵලපරියේෂණං චරමානෝ සෝතං වනසණ්ඩං අජ්ජෝගහෙත්වාත් තං රුක්ඛං පස්සේය සම්පන්න ඵලංච උපපන්න ඵලංච නත්තිජ කානිච ඵලානි භූමියං පතිතානි ජානාමි කෝ පනහං රුක්ඛං ආරුහිතුම් යන්නෝනහං ඉමං රුක්ඛං අභිරහෙත්වා යාවදත්තං ච කාදේයං උච්ඡංගං ච පෝරේයන්ති සෝතං රුක්ඛං ආරුහිත්වා යාවදත්තං ච කාදේය උච්ඡංගං ච පූරෙය්‍ය අතදුතියෝ පුරිසෝ ආගච්ඡේය පරස්තිකෝ ඵලගවේසේ ඵලපරියේසනං චරමානෝ තින්හං කොඨාරින් ආදාය සෝතං වනසණ්ඩං අජ්ජෝ ගහෙත්වා තං රුක්ඛං පස්සෙය්‍ය සම්පන්න ඵලංච උප්පන්න ඵලංච තස්ස ඒවමස්ස අයං කෝ රුක්ඛෝ සම්පන්න ඵලෝච uppanna ඵලෝච නත්ථිච කානි ඵලානි භූමියං පතිතානි නකෝපනාහං ජානාමි රුක්ඛං ආරුහිතං යන්නෝනාහං ඉමං රුක්ඛං මූලතෝ චත්වාං යාවදත්තං ච පාදේය උච්ඡංගං ච පූරේයන්ති සෝතං රුක්ඛං මූලතෝ චින්දේය තංකින් මඤ්ඤසි ගහකති අසුයෝසෝ පුරිසෝ පඨමං රොක්ඛං ආරෝල් හෝ සචේසෝන කිප්පමේව ඕරෝ හේය තස්ස සෝරුක්ඛෝ පපතන්තෝ හත්තං වා භංජේයම් අඤ්ඤතරං වා අංගපච්ඡංගං භංජේය සෝ තතෝ නිදානං මරණං වා නිගච්ඡේය මරණමත්සං වා දුක්ඛන්තේ එවං භන්තේ එවමෙව කෝ ගහපති අරවිය ශාවකෝ ඉති පරිසංචෙක්ඛති රුක්ඛ පලෝපමා කාමා වුත්තා භගවතා බහු දුක්ඛා බහෝ පායාසා ආදීනවෝ එත්තදීයෝති එවමේ සං යසා භෝතං සම්මප්පඤ්ඤාය දිස්වා යායන් උපේක්ඛායේ කත්තායේ කත්තසිතා යක්ඛ සම්බසෝ ලෝකාමිසෝ පාදානා අපරිශේෂා නිරුද්ධන්ති තමේ උපේක්ඛං භාවේති සකෝ සෝඝාපති අරිය ශාවකෝ ඉමං ඒවානොච්චරං උපේක්ඛා සතිපාරිසුද්ධින් ආගම්ම අනේක විහෙතං කුබ්බේ නිවාසං අනුසරති චේයති දං ඒකම්පි ජාතින් ද්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ තේයාලං ඉති සාකාරං සවොද්දේශං අනේක විහෙතං පුබ්බේ නිවාසං අනුස්සරති සකෝසෝ ගහපති අරිය ශාවකෝ ඉමං ඒවානුත්තරං උපේක්ඛා සතිපාරිසුද්ධින් ආගම්ම දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන සත්තේ පස්සදි සවමානේ උපපජ්ජමානේ හීනේ පනේතේ ස්වන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මෝපගේ සත්තේ පජානාති සකෝසෝ ගහපති අරිය ශාවකෝ ඉමං ඒව අනුත්තරං උපේක්ඛා සතිපාරිසුද්ධින් ආගම්ම ආසවානං කයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දෙත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරති එත්තාවතා කෝ ගාපති අරියස්ස විනයේ සම්බේන සම්බන් සම්බතා සම්බං බෝහාර සමුච්ඡේදෝ හෝති තංකින් මඤ්ඤසි ගාපති යථා අරියස්ස විනයේ සම්බ්බේන සම්බං වෝහාර සමුච්ඡේදෝ හෝති අපිනොත්වං ඒව රූපං වෝහාර සමුච්ඡේදං අත්තනේ සමනුපස්සති තී කෝචාහං බන්සේ කෝචාරියස්ස විනයේ සම්බේන සම්බං සම්බතා සම්බං වෝහාර සමුච්ඡේදෝ මයං නිබන්තේ පුබ්බේ අඤ්ඤතිත්තේ පරිබ්බාජකේ අනාජානීයව සමානේ ආජානීයාතේ අමඤ්ඤිම්හ අනාජානීයව සමානේ ආජානීය භෝජනං භෝජිම්හ අනාජානීයව සමානේ ආජානීයට්ඨානේ ඨපිම්හ බික්ඛෝපනමයන් බන්තේ ආජානීයව සමානේ අනාජානීයාති අමඤ්ඤිම්හ ආජානීයව සමානේ අනාජානීය භෝජනං භෝජිම්හ ආජානීයව සමානේ අනාජානීය අට්ඨානේ ඨපිම්හ ඉදානි පනමයන් බන්තේ අඤ්ඤතිත්තියේ පරිභාජකේ අනාජානීයව සමානේ අනාජානීයාති ඥානිස්සාම අනාජානීයව සමානේ අනාජානීය භෝජනං භෝජෙස්සාම අනාජානීයව සමානේ අනාජානීය අට්ඨානේ ඨපෙස්සාම බික්ඛෝපනමයන් භන්තේ ආජානීයේව සමානේ ආජානීයාති ජානිස්සාම ආජානීයේව සමානේ ආජානීය භෝජනං භෝජෙස්සාම ආජානීයේව සමානේ ආජානීය අට්ඨානේ ඨපෙස්සාම අජනේසිවතමේ බන්තේ භගවා සමනේසෝ සමනපේමං සමනේසෝ සමනප්පසාදං සමනේසෝ සමනගාරවං අබේක්ඛන්තං බන්තේ අබේක්ඛන්තං බන්තේ සේයථාපි බන්තේ නිකුජ්ජිතං වා උක්කුජ්ජේය පටිච්චන්නං වා විවරේය මෝල්හස්ස වා මග්ගං ආචික්කේය අන්ධකාරේ වාසේල පඤ්ඤෝ සංධාරෙය්‍ය චක්කුමන්තෝ රූපානි දක්ඛෙන්තේති ඒවමේවං භගවතා අනේක පරයායේන ධම්මෝ පකාශිතෝ ඒසාහං බන්තේ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකං මං භගවා ධාරේතු අජ්ජතග්ගේ පානුසේතං සරණං ගතන්ති පෝතලිය සුත්තං චතුත්තං